අදත් මම මේ පිළිබඳව තෝරාගනු ලබනවා අංගුත්තර නිකායේ චක්කනිපාතෙහි පවතිනා වූ සාමණේරවංගේ පවතිනා වූ සූත්‍රයක් නම කායानुපස්සී සූත්‍රය. මේ සූත්‍රයේ ඔස්සෙත් අපි බලමු මොකද්ද මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ කියන එක පිළිබඳව. වික්‍රේ කියලා තියෙන වික්ෂුන් වහන්සේලාම තපු නිසා අපි අමතනකොට ඔබත් අමතනවා මේ සම්බන්ධයෙන් ඕන කෙනෙකුට හරියනවා ඒක. කොමක්ද මේ ච බික්කවේ ධම්මේ පහය කියලා කියන්නේ? ච කියන්නේ හයකට. කිසියම් ධර්මතා හයක් අතහරින්න නැතුව. අපහාය කියන්නේ ඒකයි. කයේ කයානුව බලමින් කියලා දැනට ගන්න වචනේ ඔබ හිතන විදිහට කයානුපස්සනා නැත්තම් මේ බලමින් වාසය කරන්න සුදුසු නෑ කියලා තියෙනවා. එහෙනම් මේ හය පිළිබඳව තේරුම් ගත්තාම මේ සයෙන් කෙරෙන්න ඕන ආදීනයන් අපහැරෙන්න වැටහෙනකොට තමයි කෙනෙකුට ඉන්නහාට යන්න සුදුසු වෙන්නේ. එබැවින් අපි මේ හයත් විග්‍රහ කරගෙන එතනින් එහාට තවත් මෙහි ගැඹුරු හොයන්න පුළුවන්ද කියලා බලමු. කතමේ ඡයයි වදාරණ පිලෝගුරු බුදු පියාණන් වහන්සේ මොනවද මේ හය කියලා විමසමින් කරුණු හයක් පැහැදිලි කරනු ලබනවා. පළවෙනි වචනේ තිබෙන්නේ කම්මා රාමතං කියලා. ඉතින් මේක සිංහල පරිවර්තනයේ තියෙන තේරෙන භාෂාවෙන් නෙවෙයි. ඒ නිසා අපි ඒක සේරම කරගන්න උත්සාහ කරමු. දැන් පසුගිය ධර්මදේශනාවලදී මම ඔය යම් යම් වචන පැහැදිලි කරමේදී ආලයා රාමා භික්ඛවේ පජා කියන වචනේ පැහැදිලි කරමින් පජා ප්‍රජාව මහණෙනි මේ ප්‍රජාව ආලය නැත්තම් ඇල්ම ආරාමයක් කොටගෙන වාසය කරනවා ආලයා රාමා භික්ඛවේ පජා කියලා කියනවා කර්ම කියන්නේ නම් කර්මයන්ට. කම්මාරා මතං කියන්නේ මොකක්ද? අර වගේ ආරාම කියන අර්ථයක් තියෙනවා. එහෙම නැත්නම් ඒක අමෘතයේ වශයෙන් සලකනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක පරම සත්‍ය වශයෙන් මතධාරීව ඉන්නවා වෙන්නත් පුළුවන්. එතකොට මේ කර්ම රැස් කිරීම කියන කාරණය සැපයි නැත්නම් සුවයි කියලා මතධාරීව ඉන්නා වූ යම් කර්ම රැස් කරන වර්ගයක්කට මේ කායानुපස්සනාව නැත්තම් මේ ඉන්නහාට යන්න බෑ කියලායි මේ කියන්නේ. මොනවද කර්ම කියන්නේ? කර්ම කියන්නේ නොදන්න අයට පව් විතරයි. නමුත් අපි තේරුම් ගත්තාම අපි දන්නවා මේ සමාජයේ මිනිසුන් අපි පස් දොරෙන් නැත්තම් තුන් දොරෙන් එහෙමත් නැත්තම් තවත් විදිහින් කියනවා නම් පව් වශයෙන් පින් වශයෙන් ධාන වශයෙන් කර්ම රැස් වෙනවා කියන්නේ. ඇතැම් හෝ තමන්ගේ ජීවිතේ මේ වගේ මතයක් නැත්තම් එහෙම නැත්නම් අමෘතයක් වශයෙන් සලකනවා වෙන්නත් පුළුවන් පව් රැස් කරන එක. ඒ වගේම නිවන් මඟ වැසුණ සමාජයේහි කලක් තිස්සේ අපේ ගිහි සමාජයට හුරු කරලා තිබෙන්නේ පිනින් පිරුණ ජීවිතයක් ගත කරලා පරලෝක ගිහින් අනාගතේ නිවන් ලබන්නයි කියන එක. එතකොට ඒගොල්ලෝ පුණ්‍ය කර්මයන් රැස් කිරීම අමත තමයි නිවන් ලබන අදහස් කියන මතේ ඉන්නවා හෝ ඒ නැත්නම් අමෘතයක් වශයෙන් සලකනවා වෙන්නත් පුළුවන්. ಭಾರತೀಯ සමාජයේ හිටියා වූ සහ දැනුත් කලාතුරකින් කොහේ හරි ඉන්නා වූ වෙන්න පුළුවන් ඔය පස් දොරෙහි ගන්නා වූ අරමුණු ඉක්මවා යමින් අරමුණු මනෝද්වාරික අරමුණක් පුළුල් කරගනිමින් හදා ගන්නා වූ තත්වයක් වෙනවා ධාන කුසල් කියලා. ඒව අරටත් වඩා මතන් වෙනවා උන්ට. ඒක නිවනම කියලා හිතන් ඉන්නවා. මේ විදිහට තමන් රැස් කරන්නා වූ කර්මයක් මිලවීම කියන අමෘතයේ කියන අදහස ඉන්නවා හැමනම්. එහෙනම් ඔහුට කර්මක්ෂය කිරීම වැදගත් වෙන්නේ නැහනේ. ඔවුන් දන්නේ නැහැ තථාගතයන් වහන්සේ කර්මක්ෂය කිරීමේ කර්මයක් දේශනා කරලා තියෙන බව. ඔවුන් කර්ම රැස් කිරීම තුළින් කාම භවයේ, රූප භවයේ හෝ අරූප භවයේ මේවා ප්‍රවිෂ්ඨ වෙලා සුවසේ ඉන්න කල්පනා කරනවා නම් ඊට එහා උට අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂයෙන් අපි දකින කරුණක් තමයි වර්තමානීත්වය ඉන්ද්‍රිය අරමුණු නොගෙන යම් යම් කර්මස්ථාන ඔස්සේ හෝ සිත සාන්ත කර ගැනීම තුළින් සමාධිගත කර ගැනීම තුළින් ඒ සමාධියට ලොල් වෙච්ච අය එතනින් එහාට තවත් මොකක්වත් පිල්ලන්නේ නැහැ ඒකෙම ඉන්න උත්සාහ කරනවා. එතකොට ඒක අමතන් වෙලා නේ යාට. අමෘතයක් බවට පත් වෙලා. නමුත් මේ අමතන් ඔක්කොම බුදුන් වහන්සේ වදාළ අමතන් නෙවෙයි. රැවටුණ අමතන් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ කර්මජාති තුනට පුණ්‍ය අපුණ්‍ය ආනිජ්ජ කර්මජාති තුනට ඇලීම තුල කිසියම් ප්‍රතිඵලයක් ලැබෙනවා නම් විපාකයක් ඒක මිහිරි කියලා හිතනවා නම් ඊට එහා විපාකයකට කෙනෙක් ප්‍රිය වෙන්නේ නැහැ කැමති වෙන්නේ නැහැ නමුත් අපි ඔබට කර්ම සූත්‍ර පැහැදිලි කරමින් පැහැදිලි කරවලා දාලා මේ සියල්ල ඉක්මවා යමින් මේ කර්මයන් රැස් කිරීම අමතන් වෙන්නේ එහි විපාක වාරය මිහිරි හෝ අමිහිරි ආදී වශයෙන් විපාක වාරයක් සඳහා. විපාක වාරයේ බව ගාමී අරුණාම විපාක වාරයේ කිසිකක් බව නිරෝධ ගාමී වෙන්නේ නැහැ. එනම් මේ දේවල් අමෘතයක් වශයෙන් නැත්නම් Taman පරම සත්‍ය වශයෙන් සලක මතධාරීව සලකන තාක්කල් ඔහුට මේ කියනා වූ සතිමත් වීමෙන් කරන්න ඕන කාරණාව කෙරෙහි අවධානය යොමු වෙන්නේ අන්න අවශ්‍යතාවයක් නැත්තේ නෑ. දෙවෙනි පදයටත් අපි බලන්න. දෙවෙනි පදේ තියෙන්නේ බස්සාරාමතං කියලා. වම මේකේ තියෙන සිංහල පදේ කියන්නේ නැහැ මොකද ඒකත් අරගම නිසා. ඒ නිසා අපි සරල භාෂාවෙන් ගනිමු. බස්ස කියන්නේ කතා කරනවට. එතකොට බස්සාරාමතං කියන එකේ තේරුම ඔය සමහර අය ඉන්නවනේ උදේ පටන් ගන්නත් වෙලේ ඉඳලා රැ වෙනකල්ම කතා කරන එක කරන වෙන ලෝකයක් නැති අය. හිස් හරි බොරු හරි පරස හරි කේලාම් හරි කතා කරමින් කාලය ගත කරන පිරිසක් ඉන්නවා. සාමාන්‍යයෙන් ගම්බද භාෂාවෙන් නම් කියනවා කට ඉවරයක් නැතුව කතා කරනවායි කියලා ඔකට. සමහර අවමගුල් උත්සවවලදී එහෙමත් සමහර අය ඉතින් පටන් ගත්තාම පැය දෙක තුන හතර ප්‍රලාප කිය කියා ඉන්නවා. එතකොට එයාට ඒක සතුටක් නම් ඒන් සතුට වෙන්න පුරුදු වෙලා ඉන්නවා නම් අපි කරන කියන්නේ බහුබාණී කියලා කියනවා. මේ නිරන්තරයෙන් දොඩමළු වෙන එක තුල ඔහුට Tamanගේ දුක් සියල්ල යටපත් කරගන්න පුළුවන් වුණාම ඒ කතා කිරීම සතුටක් බවට පත් කරගත්තාම ඒ තමයි නිවීම කියන අදහසක් බවට පත් කරගත්තාම ඒ පුද්ගලයාටත් වෙන ඊට හයක් හොයන්න ඕනේ නැහැ. අපිම වුණත් පුතර්ජන සමාජය තුළ දැකලා තිබෙනවා මේ අවශ්‍ය කාරණයකදී කතාව කියන එක ඕනෑමට වැඩි සමහර තැන්වලදී. වෛද්‍යවරයෙකුට කරුණු පැහැදිලි කිරීමේදී වෛද්‍යවරයාට රෝග ලක්ෂණ කිව්වහම යාහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඇරුණාම තමන්ගේ සියලුම දේවල් එයාට වැදගත් නැහැ. අනුශාසනාවකදී තැනේ හැටියට අවශ්‍ය කාරණා ටික තියෙනවා ඇරුණාම සාමාන්‍යයෙන් නම් කතා කරන්නේ ඔකට බ්‍රේක් නැහැ කියලා බ්‍රේක් නැති විදිහට කතා කරන එක වැදගත් නැහැ. එහෙමත් නැත්නම් එක කතාවක් කරලා ගියන් පස්සේ තවදුරටත් ඒ කතාව හොද හොද මඩේ දාන පැත්තට පාවිච්චි කරනවා නම් ඒක වැදගත් නැහැ. මෙන්න මේ විදිහට මේ සමහර අයට ඒව නවත්ත ගන්න බෑ. ඒ වගේම සාරාංශ කරගන්න තේරෙන්නේ නැහැ. ඔය සාමාන්‍යයෙන් ඉස්සර නම් ඔකට කියනවා මේ ගමේ කෝපි කඩේ කියලා එහෙම නැත්නම් කඩපිලට එකතු වෙලා පැය දෙක තුනක් හතරක් කතා කර කර ඉන්නවා. ඒ කතාවල තියෙන්නේ බොහෝ විට මේ ජාතක කතාවලටත් වඩා චරිත කතාවලටත් වඩා තව පොතක් තියෙනවා මේ සමාජයේ මුද්‍රිත නොවුන පොතක්. ඒකට කියන්නේ ගජබින්න අලංකාරය කියලා. ඒ කියන්නේ ඒක විසින් තියපු ලස්සන නමක්. මුලක් මැදක් අගක් නැති මුසා භාෂණය කර කර ඉන්නවා නම් ඒ බව ගත්තේ රජබින්න අලංකාරය කියන පොතෙන් කියලා කියනවා. පොතක් නෑ ඇත්තටම කියනවා නම්. එහෙම ඉතින් යන්නේ වගේ ඒ වචී සංකාරයට මුල් තැන දීලා අනිකුත් කාරණාකට අවධානය යොමු නොකරන්නට යම්කිසි පුද්ගලයෙක් මෙහෙම ප්‍රිය කරනවා නම් ඔහු කතනේ නැත්නම් කට නවත්තන්නේ නැතුව කතා කරන එක ඔහුගේ විනෝදාංශය නැත්නම් ඔහුගේ සැනසීම බවට පත් වෙලා තියෙනවා නම් ඉතිහාස සැනසීමක් ඕන නැහැ. එතකොට පහයනේ තියෙන්නේ මේවා ප්‍රහාණය වෙන්න වෙනවා. නිකම්ම ප්‍රහාණය වෙන්න බෑනේ. ප්‍රහාණය වෙන්නට අවශ්‍ය ප්‍රහාණය කරන්නට අවශ්‍ය හේතුවක් තියෙන්න වෙනවා. අපි බලමු මොක මේ ඔක්කොම පහ අතහරින්නේ ඇයි කියලා ඕන ඇයි කියන එක පස්සේ බලමු. දෙවෙනි කාරණයක් පැහැදිලි කළා. පළවෙනි කාරණේ එතකොට පුණ්‍ය අපුණ්‍ය ආනිජ්‍ය කර්මයන්ගෙන් සමන්ත යම්කිසි සදාකාලික සැනසීමක් ලැබෙනවා කියන මතයක ඉන්නවා නම් එතකොට ඒක කම්මාරාමතං. කතාබහ කිරීම තුල සියල්ල හම් වෙනවායි කියලා හිතනවා නම් කතාව නවත්ත ගන්න බැරි නම් එතකොට බස්සහාරාමතං කියලා කියනවා. තවත් එකක් තියෙනවා. නිද්දාරාමතං. තවත් එක හරි ලස්සන කතාවක්. කියවනටත් තියෙන පරාභව සූත්‍රයේම නිද්දාශීලි සබාශීලි කියලා. සමහර අයට අමෘතයක් බවට පත් වෙනවා නිදාගන්න එක. එතකොට නිදාගන්නවා කියන එකේ අපි දකින කාරණාව එක පැත්තකට කායික විවේකය තවත් පැත්තකට මනසට ප්‍රවිෂ්ඨ වීම. පංචද්වාරික අරමුණු අතහැර මනෝද්වාරයට මනෝද්වාරයේ පාලනයක් නැති ගමනකට යන්න සිද්ධ වෙන එක. එතකොට අවශ්‍ය නිින්දක් තියනවා වගේම කම්මැලිකමට නිදාගත්තාම දැන් මම දකින්න කරුණක් සමාජෙත් පවතිනවා. යම් යම් අයට යම් බර ආහාර ගත්තාම ඒක දිරවා ගන්නට වෙහෙස වෙහෙසයි දිරවා ගන්නට අපහසු වුණාම නිින්ද ලබා කර දෙනවා ඊට පස්සේ නිදි ලෝකේ ඉරටා ගොරවන නිින්දක් අරන් ගියාම මොකද වෙන්නේ ආහාර ටික අවදි වෙනකොට දිරවලා ඉවරයි ඒ වගේම මේ ලෝකේ ප්‍රිය නැත්තම් යම්කිසි බුද්ධලේකට ඇස් වලින් ගන්න අරමුණ එතකොට නිින්ද ගියාම මනෝදාරික අරමුණසේ යාට කැමති ලෝකේ යන්න පුළුවන් අන්න ඒ නිසා මේ නිින්දට ලොල් නිදාගන්න එක නිවීමක් බවට නැත්තම් තමයි ලොකුම දේ අර මට මතකයි මේවා ඉතින් සාමාන්‍යයෙන් මතක් කරලා දෙන්නේ ගී රස විඳින්න නෙමෙයි. මේවට මේ සමාජයේ හිතනවා කියලා පෙන්වන්න. දකින දකින සිහින ලෝයේ සැබෑ වෙනවා නම් දවසක් සැකයක් නැහැ දවස පුරා නිදන් ඉන්නේ මං කියලා මට දීපදයක් මතක තියෙනවා. අන්න එතකොට මේ පුද්ගලයා අර සිහින ලෝකයට අනෝල ద్వාරයේ අරමුණු වලට රැවටෙන්න පියා නිද්දා රාමතං. එතකොට ඒකත් අතහරින්න ඕන ප්‍රහාණය කරන්නත් ඕන. නැත්නම් මේවත් එක්කලා මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ කියන එක නෙමෙයි පැහැදිලි කරන්නේ. ඒ වගේ තවත් එකක් තියෙනවා. සංගනිකාරාමතං. ඔය සංඝ කියන පදේ සමූහ කියන අර්ථයට දෙනවා. භික්ෂු සංඝයා සමූහයකටත් එකතු වෙනවා. එතකොට බුදුන් වහන්සේත් පැහැදිලි කරපු දෙයක් තියෙනවා පිරිස එකතු වෙලා රාජකතා, චෝර කතා, ගාමකතා, නිගම කතා කියන මේ දෙතිස් කතාවල ඉන්නත් වෙලා ඉන්න එපා. විපායක බාධාවක් කියලා. ඝන සංගනිකාය කියන වචනේ තේරුමත් ඒ වගේ කාරණයක් තමයි භික්ෂුන් වහන්සේලා සඳහා නම් ඔවුනොවුන් එකතු වෙලා අර ධර්මයේ කියන පැත්තේ පැත්තකින් තියලා තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරමින් ඉන්නවා. එතකොට ඒව ඔස්සේ කාමයන් පැත්තට, දේශයන් පැත්තට නැත්නම් මනෝලෝකයන් පැත්තට ටිකින් ටික යන්න පුළුවන්. එතකොට ඒ යන්නේ සිහි නැතිකම නිසා. එතකොට මේ සිහි නැතිකම නිසා මේවට එකතු වුණාම එක එක පැති වලට අනේක තමයි මේ පෙන්වන්නේ. ඒ නිසා භික්ෂුන් වහන්සේලා සඳහාත් නෙමෙයි සාමාන්‍යයෙන් අර කෝපි කඩේ කියනකත් මට්ටමින් නැත්නම් ගමේ කඩේ ලෑලි කඩේ මට්ටමින් එකතු වෙලා වාඩි වුණාම බංකුවක පැය දෙක තුන කතා කරමින් කාලේ නාස්ති කරන පිරිස නැද්ද? එතකොට ඔවුන්ට අර ඊට එහා දෙයක් ගැන හිතන්ට වෙලාවක් නැහැ. මොකද මේ භාෂිතයට නැත්නම් එකතු වී මේ ප්‍රලාප භාෂණයට තියෙන රුචිකත්වය. මේ ඒක ඒක රුචිකත්වය කියන එක එතකොට එන්නේ ය පරම සැපතක් වශයෙන් සලකන බව. ඒවට හුරු වුණාම යම් යම් අයට ඒවම ප්‍රිය වෙනවා. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න අවශ්‍යයි. මේ කියනා වූ ධර්මතාවයට ප්‍රවිෂ්ඨ වීම සඳහා මේ බාහිර කාරණා, නව බාහිර කාරණා ඇත් වශයෙන්ම. බාහිරන කාරණාවලදී ඒවා ප්‍රමාදයෙන් යුක්තව සිහියෙන් තොරව තමයි භාවිතා කරන්නේ. මේ ඕනෑමකට අහු වෙලා යනවා නම් එතන සැබෑ සිහියක් නැහැ. එහි රතිය තියෙන නිසා ඒව ඔස්සේ යනවා. ඒ වගේම තවත් එකක් තියෙනවා ඉන්ද්‍රියසු අගුත්ත ධාරතං කියන එක. গুপ্ත කියන්නේ වහනවට අගුප්ත කියන්නේ වහන්න නැතුවට. එතකොට ඉන්ද්‍රියන්ගේ වැසූ දරවල් නැතිව කියලා කියන්නේ මේ පෙන්වන්නේ. අගුප්තකාර කියලා කියන්නේ. ඉන්ද්‍රියන් කියන්නේ මෙතන චක්කුසාත ගාන දිවහා කායමන. විශේෂයෙන් කච්චක්කුතෝත ගාන දිවහා කාය. පංච ඉන්ද්‍රියන් ඉල්ලන ඉල්ලන දේවල් ඔස්සේ තමන් යනවනම් එතකොට හුට තියෙන්නේ අගුප්ත ද්වාර. එතකොට රූපය හොඳයි, ශබ්දය හොඳයි, ගන්ධය හොඳයි, රසය හොඳයි, ස්පර්ශය හොඳයි. ඒයින් ලබන සතුට ආස්වාදය තමයි ඔහුට අමතන් වෙන්නේ. ඒ බඳු පුද්ගලයෙක් කවදාවත් ඊට එහා දෙයක් හොයන්නේ නැහැ. මේ පහටම හෝ මේ පහෙන් දෙකක් තුනකට හෝ මේ සමාජයේ පෘථග්ජන අය අනිවාර්යෙන් අහුවෙලා ඉන්නේ. ඒ අහුවෙලා ඉන්න කිසියෙකුට ඉන් එහා යන්න පුළුවන් කමක් නැහැ. මොකද ඊට එහා දෙයක් පෙනෙන්නේ නැහැ. එනිසා මේකට මේ ඉන්ද්‍රියන්ගේ গুপ্তදාරය කියන එකේ තේරුම ටිකක් තේරුම් ඇතුව ප්‍රවිෂ්ඨ වන්න ඕන දෙයක්. අපි සාමාන්‍ය සමාජයෙන් හිතන්නේ ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු වලින් සතුට ලැබීමේදී බාහිර අරමුණු වල සතුට තියෙනවා ඒ නිසා ඒවා උපදවා ගන්නවා අපි අරගෙන කියන අදහස තමයි කල්පනා කරන්නේ. නමුත් සැබෑවට හොයලා බලනකොට බාහිර දේවල් පුංචි හේතුවක් පමණක් වනවා අපේ සිතේ පවතිනා වූ රුචිකත්වයේ අරුචිකත්වයේ උපදවාගෙන එය විසඳන එක නැත්නම් ඒ තලුමරණ එක තමයි මේ ඉන්ද්‍රියන් පිනවීම කියලා පෙන්වන්නේ. තලුමරණා කියන එකේ තේරුම රස විඳිනවා කියන එක නැවත නැවතත්. ඒ නැවත නැවතත් ඒක උපදවා ගන්නට බාහිර කාරණේ හේතු වෙනවා. බාහිර කාරණේ එක තියෙනවා නෙවෙයි බාහිර කාරණේ හේතු වෙනවා Taman ෘචි අරුචිකම් විඳින්න. එතකොට අපිට මේ ලෝකේ ජීවත් වෙනකොට ඉන්ද්‍රිය පහක් දීලා තිබෙන නිසා සහ වත්මන් ලෝකයේ මේ ඉන්ද්‍රිය පහට අදාළ කරුණු බොහෝ තේ දිනු කරන් තියෙන නිසා මේවා ඔස්සේ කෙනෙකුට යන්න ගියොත් මනෝද්වාරයට යොමු කරන්න හෝ තමන් ගැන හිතන්න හෝ වෙලාවක් නැහැ. එබැවින් මේ පහම ප්‍රහාණය කරන්නේ නැතුව කායේ කායනුපස්සී විහෙරති කරන්න බෑ කියලා තමයි මේ සූත්‍රයෙන් කියන්නේ. අපි තව කායේ කායනුපස්සී විහෙරති කතා කළේ නැහැ. දැන් මම මෙහෙම අහනවා. වර්තමාන සමාජයේ ඔය කය අනුව බලන්ඩ ගිහින් ඉරියව් පවත්වන අය මේ කියන ආකාරයට ධර්මයේ තේරුම් ගැනීමකින් තොරව මේ රාමතන් නැත්තම් මේ අමත කාරණා වලින් අයින් වෙලාද ඔය කායනුපස්සනාව වඩනවා ඇත්තේ. කම්මා රමතං පහයද මතක තබා ගන්න. බස්සා රමතං පහයද, නිද්ධා රමතං පහයද, ඝනසංග නිකා රාමතං පහයද, ඉන්ද්‍රියේසු අගුත්ත ද්වාරම් පහයද. නැහැ. ඒවා පිළිබඳ මුකුත්ම අවබෝධයක් නැතුව අපි අය සතිපට්ඨානය වඩන්ට යනවා. තවත් එකකුත් තියෙනවා. භෝජනේ අමතඤ්ඤතං. ආ භෝජනේ කියන්නේ අපි දන්නවනේ සාමාන්‍යයෙන් වර්තමාන සංස්කෘතිය නම් දිනකට තව දින තුනක් වගේ වශයෙන් බඩගිනි වෙනකොට අපිට ආහාරයක් සපයන්ත වෙනවා. ඒ ගින්නට පිටුරු දානවා වගේ නැවත නැවතත් මේ ගින්නට සපයන්ත වෙනවා. ඒ නිසා ඒවා ජීර්ණ වෙලා තමයි ශක්තිය ලබා ගන්නේ. ඒ භෝජනයේට තියෙනවා ඒ ඒ පුද්ගලයාගේ මහන්සියට අනුව උසමහතට අනුව කරන කර්තව්‍යයන්ට අනුව ප්‍රමාණයක් බව. එතකොට තමන් කරන්නේ කෙවඳු දෙයක්ද තමන්ට අවශ්‍ය කෙවඳු භෝජනයක්ද කියන එක පිළිබඳව දන්නේ නැති පුද්ගලයාට කියනවා භෝජනයේ පමණ දන්නේ නැහැ කියලා. එතකොට අපි හිතමුකෝ ග්‍රෑම් 250ක් ආහාරය ගන්න ඕන කෙනා 500ක නැත්තම් කිලෝ එකක අතර ගන්නවා නම්. එහෙම නැත්නම් දෙවේලක් හෝ තුන් වේලක් කන්න කෙනා හය වේලක් විතර ගන්නවා නම්. එතකොට මේ පුද්ගලයාට ඒවා ගැන හොයන්නයි ඒවා ගැන ඒවා කරන්න වඩා වෙලාවක් නැහැ එක පැත්තකට. තවත් පැත්තකට ශරීරය කියන එක අසාමාන්‍ය ලෙස හැදෙන දෙයක් නෙමෙයි. හරි පහේ පහමාරේ හය දක්වා තමයි කාට හරි හම්බ වෙන්නේ. එතකොට මේ මේක පවත්වාගෙන යන්න ශක්තියක් අපි හපයා දෙන්න වෙනවා. ශක්තිය වැයවන්නේ නැත්නම් ඒක ගන්න ගියොත් ඊට පස්සේ මේ ශරීරයේ යම් යම් තැන් තරබාරු වෙනවා. මූණ තරබාරු වෙන්න පුළුවන්, බෙල්ල තරබාරු වෙන්න පුළුවන්, ඒ වගේම උදරය තරබාරු වෙන්න පුළුවන්, පිටුපස පැත්ත තරබාරු වෙන්න පුළුවන්. මේ තරබාරු වීම තුළ ඊට පස්සේ Tamanට දරන්න බැරි ඇඟක් හැදෙනවා. ඒ අර භෝජනයේ පවතිනා වූ කාබෝහයිඩ්‍රේට් නැත්තම් පිෂ්ඨය නැත්තම් මේදේ වගේ දේවල් ශරීරය තුළ තැන්පත් වීම තුළ ඒ වැඩෙන්න පුළුවන් පැත්තවල් වැඩෙනවා. අනිවාර්යෙන්ම ඒක අපිට මේ පාරේ යනකොට අදාළ පුද්ගලයෝ දැක්කම පේනවා මේ මනුස්සයා නම් මහන්සියනට වඩා කාලා තමයි මේ ඉන්නේ කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ බුදුසමයේ තමන් කරන රැකියාවට තමන්ගේ මහන්සියට අනුව භෝජනයේ පමන කියන එක දැනගන්න ඕනේ කියලා තියෙනවා. වර්තමානයේ ඇති වෙන බොහෝ රෝගී තත්ත්වයන්ට මේ අවිවේකය ව්‍යායාම නොවන බව සමග මේ භෝජනයේ පවතිනා වූ ප්‍රණීත බව නැත්තම් මම මෙහෙම මතක් කරන්නම්. අද තරම්ම මේ ලෝකේ මේ ගමේ නැත්තම් මේ රටේ බෙලඳ පොළවල් තිබුණේ නැහැ ඉස්සර. බෙලඳ පොළක් හොයාගන්න ටිකක් ඈතට යන්න ඕනේ. නමුත් අද පාරට බැස්සම පාර පුරාම වෙළඳ පළවල් තියෙනවා. මේවායි පුරෝලා තියෙනවා විවිධ රස කැවිලි වර්ග, රසකාරක සරලකුවා. එතකොට පහසුවෙන් ගන්න තියෙනකොට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම ගත්තාම අපේ ශරීරයට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් හෝ මේදේ හෝ එහෙමත් නැත්නම් තවත් පැණි රස හෝ මේ ආදී දේවල් ප්‍රමාණීත්මවා දවසේ ප්‍රමාණීත්මවා ගන්න පුළුවන්. ඒවා ව්‍යායාමයකින් නැත්නම් වැඩ කිරීමකින් වැයවන්නේ නැත්නම් තැන්පත් වුනහම ඊට පස්ව තමයි මේ ස්ථූල භාවයේ ඉන්නේ. ඒ නිසා මේ කරුණ තේරුම් ගත්තාම කෙනෙකුට ඒකත් පාලනය කරගන්න පුළුවන්. භෝජනය යන්නේහි ගැඹුරු අර්ථ අපි හොයන්නේ ಗುಣ කියන අර්ථයෙන්. නමුත් භෝජනය කියන්නේ ඒකේ සරලයගේ අර්ථය අද නම් රහට කෑවා කියලා කියන්නේ. ඒ අය මගුල් ගෙදරක යන්නේ හෝ තවත් තැනකට යන්නේ රහට කාලා එන්න. රසය අනුසිතවිල්ලක් පමණයි. නමුත් ආහාරයේ භෝජනයේ රස නෙමෙයි ශරීරයට අවශ්‍ය ශක්තිය සපයා දෙන ಗುಣ කියන කරුණ. ගුණ කියන එක ශරීරය හඳුනනවා. නමුත් රස හඳුනන්නේ දිව නැත්නම් ඇස. ඒකේ රසට කාලා එන්න යන පුද්ගලයා ඒකෙනුත් ඇස කන නාසය පිනවන්න හදනවා වරුණාම කයේ අවශ්‍යතාවයන් පිළිබඳ තේරුම් ගන්නෙ නැහැ. මේ කරුණු පහෙන්ම පෙන්වන්නේ පෘථග්ජන භාවය තුළ මේවට ඇලුන පුද්ගලයෙකුට එතනින් එහාට යන්න පුළුවන් කමක් නැහැ කියන එක නේද මේ? එහෙනම් මේවා පහය. මේ හැම එකක්ම පහය වෙන්න වෙනවා. කොහොමද කම්මාරාම තන් පහය වෙන්නේ? කර්ම කියන එකේ එතන තමන් බලන්න පැත්ත ගත්තාම මම හිතන්නේ ඒකේ අන් අයට සිදුවෙන යහපතට වඩා සමහර අය මේ කර්ම රැස් කිරීමෙන් තමන්ට ලැබෙන යහපත් විපාකය ගැන බලනවා. එතකොට එතකොට එතනදි සිදු වෙන්නේ කර්මය ආත්මාර්ථකාමී වෙන එක. පුණ්‍ය කර්මයේ පරාර අන් අයට සිදු වෙනා වූ මෙහෙවරෙන් සතුට වෙනවට වඩා ඒක දුන්නාම දුන්නාම හුඟක් ලැබෙනවානේ කියන අදහසෙන් ගත්තාම මේ මිනිස්සයා කර්ම රැස් කිරීම තමන්ට සැප ලබා දෙන කාරණයක් වශයෙන් සලකනවා වෙනවා. අන්න ඒ විදිහට ඒවෙන් Tamanට ලැබෙන පැත්ත පිළිබඳ සැලකිලිමත් වීම තුළ තමයි මේවා මේ අමතන් බවටපත් වෙන්නේ නැත්නම් මතයක් බවටපත් වෙන්නේ ඒවා ඔස්සේ යන්නේ. එහෙනම් මේ කාරණා පහේදීම අපට මේවා පිළිබඳ පාලනයක් තියෙන්න වෙනවා. කර්මක්ෂය කිරීමේ කර්මය කියලා එකක් ත්‍රිපිටකයේ තියෙන බව. ඒ වගේම කතා බහ කිරීම කියන එක බුදු පියාණන් වහන්සේ දෙතිස් කතා ගැන කතා කරන්නේ නැතුව ධම්මේවා කතා අරියෝවා තුන්නිභාවේන කියලා උපදේශක් දීලා තියෙන බව. කතා කරනවා නම් දැහැමි දෙයක් ගැන ධර්මයේ ගැන කතා කරන්න නැත්නම් ආර්ය තුෂ්ණීම් භූත භාවයෙන් වෙන්න කියලා කියනවා. තුෂ්ණීම් භූත කියන එක අද පාවිච්චි කරන්නේ මේ කතපාය පාවිච්චි නොකර එළවෙන්නේ නැතුව ගලක් වගේ ඉන්නවට. නමුත් අරිය තුන්නි භාවයෙන් කියන එකේ තියෙනවා ඊට වඩා ගැඹුරු කරුණක්. ඔහු ඇවිද්දත් කතා කළත් වාඩි වෙලා හිටියත් ඔහු ළඟ පවතිනවා අර මමත්වයෙන් නොගෙන අපහැරීම. ඒ කියන්නේ ඒ තුෂ්ණිම්බුත භාවයේදී ප්‍රතික්‍රියා දක්වන්නට යන්නේ නැහැ. කෙනෙක් කතා කරම අවශ්‍ය නම් කතා කරනවා වගේම නැත්තම් කතා කරන්නේ නැහැ. අනිකුත් කාරණාවලිත් එහෙමයි. වර්තමානයේ එහෙම නෙමෙයි කෙනෙකුට අර බස්සා රමතාවේදී කතා කරනකොට එකක් කියනකොට අනිත් එක්කනට දෙකක් කියන්න හිතෙනවා. නමුත් මේ තේරුම් ගත්ත පුද්ගලයින්ට මේ වචන කතා කරනකොට තේරෙනවා මේකට අදාළ වචනේ දුන්නොත් හොඳයි මේක නම් දුන්නට වැඩකුත් නැහැ කියලා අතහැරලා නිකන් ඉන්න පුළුවන් කමක් තියෙනවා. අන්න එහෙම ඒ ඒ නිෂ්ඵලභාවය, ඒ අසාරත්වයේ තේරෙන පුද්ගලයෙකුට තමයි වචන කතා කරන එකේ සීමාව කරා යන්න පුළුවන් කමක් තියෙන්නේ. එකක් මනමින් තේරුම් ගන්න වෙනවා. ඒ වගේම ශරීර සෞඛ්‍යයට අනුව හරි සෞඛ්‍ය විද්‍යාවන්ට අනුව හරි අපිට මේ රැයක් දවලක් නිර්මාණය කරලා දීලා තිබෙන්නේ සහ විහෙස පාලනය කරගන්න දවසක් දීලා හමාර කරලා දෙන්නේ ඊට පස්සේ විහෙස නිවා ගන්නට. එහෙනම් ඒ සඳහා නිින්ද අවශ්‍ය නැති කෙනෙක් නැහැ. නමුත් මේ කතා කරන්නේ නිින්ද නෙවෙයි. තවත් එකක් තියෙනවා. සාමාන්‍ය සමාජයේ මේකට තියෙන වදන් වදන් දෙකක් තියෙනවා. ඒක තේරුම් ගත්තනම් ලේසියි තේරුම් ගන්න. එකක් තමයි නිදිමත. එකක් තමයි බුදිමත. මේ දෙක ඔක්කොම එකට පාවිච්චි කරනවා ඇති සමහර විට. කය වෙහෙස වුණාම හෝ විවේකී අවශ්‍ය වුණාම කෙනෙකුට රාත්‍රියේ හුරු වෙලා තියෙන නිසා නිදිමත එන්න පුළුවන්. Tamanගේ ප්‍රමාණයේ ඉක්මව ආහාර ගත්තම කොසල් රජුරවන්ට වුණා වගේ හිමත් නැත්තම් සමහර අය අහලා තියෙනවා ඔය නොමිලේ ආහාර ලැබුණාම දීප දීප ඔක්කොම කාලා මරණයට පත්ව දැනුත් තියෙනවා. ඒ ඔය ජාතක කතාවකත් එහෙම තියෙනවා. තාත්තයි අම්මයි දෙන්නමත් ආහාර කොටස් තුනම තුන් දෙනෙක් ගමනක් ගිහින් පළවෙනි ආහාර කොටස් තුනම තාත්තා කාලා දෙවෙනි ආහාර කොටස් දෙක අම්මා කාලා අන්තිමට දුව විතරක් ඉතුරුනයි කියන කතාවක් වාසුල දත්තා කතාවේ තියෙනවා කාමාවතී කතාවට සම්බන්ධ තවත් එකක. එතකොට ඒ අර ප්‍රමාණය ඉක්මවා කාලා මරණාසන්න භාවයට පැත්තන එක. අන්න ඒ වගේ මෙතනත් තේරුම් ගන්න ඕන අර ආහාරයේ පමණ දම් නැතුවම උදරයේ ඉක්මවා යමින් ආහාර ගත්තාම ඊට පස්සේ ඒින් ඇති වෙන මතක් තියෙනවා. ඒකට බුදින මත හෙවත් බුදි මත කියලා කියනවා. ඒක කෑවම හදන ලෙඩක්. ප්‍රමාණය ඉක්මවා. එතකොට නිදිමත වෙනම කරුණක් බුද්ධිමත වෙනම කරුණක්. නිදිමත නම් ඉතින් අවශ්‍ය මොහොතක නිදා ගන්න වෙනවා. බුද්ධිමත හදා ගන්නෙතෝ ඉඳ ඉගෙන ගන්න වෙනවා. මේ සසර ගමන නිවා කිරීම හැම වෙදී මේ හැම එකක්ම පමාවක් බවට පත් වෙන කරුණ. අවශ්‍ය දේ නොකරන්නට හේතු වෙන කරුණ බවට පත් වෙන නිසා තමයි මේවා මේ බුදුන් පියාණන් වහන්සේ මේවා අතහරින්න ඕනේ කියලා පැහැදිලි කරලා වදාරන්නේ. එතකොට අපිට මේ කාරණා ටික අතහැරෙන්න අවශ්‍ය තවත් අවබෝධයකුත් ඕන වෙනවා. මොකටද මේ කායේකානුපස්සී විහෙරති කියන එක තේරුම් ගන්න ඕනනේ. ඔන්න එතන මම දැන් තවත් වදනක් පැහැදිලි කරන්නයි යන්නේ ඔබට හොඳින් අහගන්න මේක. කායගත සති සිංහලට කය අනුව ගිය සිහිය කියලා පාවිච්චි කරනවා. මතක තියාගන්න. ඒ කය අනුව ගිය සිහිය කියන එක තමයි ඊට පස්සේ කයේ එක එක කොටස් අරගෙන සහ කයේ අවස්ථා අරගෙන වර්තමාන අර දිග සතිපට්ඨාන සූත්‍රය විග්‍රහ කරලා තිබෙන්නේ. එතකොට කය කියන්නේ එතන කය බවට පත් වෙලා තිබෙනවා. ගත කියන එක 90 කියලා අරන් තියෙනවා. සති කියන එක 100 වෙලා තිබෙනවා. දැන් මෙහෙම මේ පටික්කුල නැත්තම් පිළිකුල ඔස්සේ අවස්ථා ගණන බැලීම තුළ කය පිළිකුල් කිරීමක් කරුණාම ඊට වඩා ගැඹුරක් ඒක සිද්ධ වෙනවද? අපිට මේ කාය කියන පදේ තිබෙන්නේ ඔය කය කියලා සඳහා පමණක්ද? ඔය පටිච්චසමුප්පාදයේ අඩංගු සංයුත්තනිකාය සූත්‍රවල තවත් කාය කියලා කොටසක් තියෙනවා. එකකට කියනවා වේදනා කාය. එකකට කියනවා සංඥා කාය. එකකට කියනවා සංකාර කාය. එකකට කියනවා විඥාන කාය. ඒ කාය කියන්නේ ද්‍රව්‍ය නෙමෙයි ස්කන්ධ කියන අර්ථයෙන්. මේ වේදනා සංඥා සංකාර විඥාන කාය හටගන්නේ රූප කාය මුල් කොටගෙන උගන්වනවා. එතන රූප යන්නට පාසල් කාලේ ළමා කාලේ පටන් ශරීරය ගත්තොත් රූප කාය කියන කොටස් මතක් වෙන්නේ ශරීරය. නමුත් අපි මේ සතිපට්ඨාන සූත්‍රයෙන් අරගෙන බලන්න රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියන්නේ මොනවටද කියලා. එතකොට රූප තණ්හා කියන්නේ ශරීරයට තියෙන තණ්හාවට නෙවෙයිනේ. රූප අරමුණට තියෙන මුලාවට. ශබ්ද තණ්හා කියන්නේ ශබ්ද අරමුණට. ගන්ධ තණ්හා කියන්නේ ගන්ධ අරමුණට. එවිට අපිට මේ දොරවල් හය මුල් කොටගෙන තණ්හා හයක් පහළ වෙනවා පු탁 ජන පුද්ගලයා තුළ. ඒ පහළ වෙන්නේ රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප මුල් කොටගෙනයි. ඒ රූප රූප මුල් කොටගෙන තමයි මේ රූප ඒකට අපි කියමුකෝ රූප ස්කන්ධය කියලා නැත්නම් රූප කාය කියලා. ඒ රූප කාය මුල් කොටගෙන තමයි වේදනා කාය, සංඥා කාය, සංකාර කාය, විඥාන කාය පහළ වෙන්නේ. ඇසේනම් රූප කාය මුල් කොටගෙන වේදනා සංඥා සංකාර විඥාන කාය කියන පහළ වෙනවා. කනේනම් ශබ්දය මුල් කොටගෙන ශබ්ද රූප කාය මුල් කොටගෙන වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙනවා. එතකොට වෙනස් වෙන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ගන්නා වූ අරමුණු ස්වභාවයේ පමණමයි. නමුත් අන්තිමට ඒවා ඔක්කොම තණ්හාව. කාම තණ්හා කියන එක තමයි රූප කායේ පස්සේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හා බවට පත් වෙන්නේ. එතකොට එතෙන්දී අපිට එහෙමනම් මේ කාය කියන පදයට කය කියට එහා ගිය තවත් අර්ථයකුත් හොයාගන්න පුළුවෙනි. දැන් විදර්ශනා මට්ටමට යනකොට නිකං කය වශයෙන් බලන එකද හොඳ කියලා කල්පනා කරලා බලන්න අපිට මේ අරමුණෙන් අරමුණට නෙවෙයිද කර්ම රැස්ුනේ. අරමුණෙන් අරමුණට නෙවෙයිද තණ්හාව රැස්ුනේ. එහෙමනම් අපිට මේ කය අනුව කියන එක කය කියන එක කාය කියලා අරගෙන ඒ කාය කියන්නේ ඇස කන නාසය දිවකය කියනා වූ දොරවල් පහෙන් ගන්නා වූ අරමුණු වශයෙන් ගත්තොත් ගැලපෙන්නේ නැද්ද? රූප කාය, ශබ්ද කාය, ගන්ධ කාය, රස කාය, පොට්ටබ්බ කාය. එතකොට කාය කියන්නේ පස් දොරෙන් ගන්නා වූ අරමුණු වලට. ඒ අරමුණු සම්බන්ධයෙන් අපට නැද්ද විශේෂ රුචිකත්වයන්? ඒ රූපය එක්කෙනෙකුට හතුරා වෙනකොට තව කෙනෙකුට මිතුරා වෙනවා. ඒ ශබ්දය තව කෙනෙකුට මිහිරි වෙනකොට තව කෙනෙකුට ඒ මා මිහිර වෙනවා. ඒ ගන්ධය කෙනෙක් සුගන්ධය කියනකොට තව කෙනෙක් දුර්ගන්ධය කියනවා. ඒ රසය සම්බන්ධෙනුත් එහෙමයි රසයට තනි රසට පී කරනවා වගේම දිස් රස පී කරන අයත් ඉන්නවා. ස්පර්ශයේ ප්‍රකෘති සහ විකෘති தත්වයන් පවතිනවා. එතකොට මේ කාමය කියන එක රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ආවු අරමුණු පහ මුල් කොට නේද හටගන්නේ. ඒ නිසා නේද අපට ඒවට කාම තණ්හා කියන්න වෙලා තිබෙන්නේ. ඒ නිසා නේද ඒවට අපට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම තණ්හා කියන්න වෙලා තිබෙන්නේ. දැන් තණ්හාව නැති කරන්න ඕනේ නේද නිවන් සුව ලබන්න. සතිපත්තහනේ විග්‍රහ කරනවා නේද ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චික්‍රියාය යදිදං චත්තාරෝ සතිපත්තානා කියලා. එහෙනම් මේ සතිපට්ඨාන හතරකින් හරි එකකින් හරි මේ තණ්හාව නැති වෙන්නත් ඕන නේද? දැන් ඔබ මේ දොරවල් පහේ තණ්හාව ගැන තේරුම් ගන්න නැතුව කෛරියව දිහා බලන් හිටියාම මේ එකම තණ්හාවක්වත් නැති වෙයිද? මම සාමාන්‍ය උදාහරණයක් කියනවා. 50යි 20යි 80යි කියලා ලියා ගන්නවා. දැන් එතනින් එහාට 80යි 30යි 110යි 130යි 150යි 150යි 200යි කියලා හරියටම ගණන් හදාගෙන යනවා දශලක්ෂය විතර දක්වා. උත්තරේ යකට හරිද වැරදිද? 10කින් වැරදි. හේතුව 50යි 20යි 70යි 80 නෙමෙයි. මුලින් වරද්දා ගත්තොත් එතනින් එහාට කොච්චර නිවැරදි කරන්න හැදුවත් අර මුල් වැරද්ද බලපානවා. සතර සතිපට්ඨානයේ කායේ කායනුපස්සී විහෙරති කියන එකට අපේ මේ සමාජය හුරු උනේ කයානුව බලමින් වාසය කිරීම කියන සම්මතයටපත් වෙන්න නිසා. ඒ විදර්ශනාවකින් බැහැර වෙලා නෙවෙයිද තියෙන්නේ. පසුගිය සූත්‍ර දේශනාව පැහැදිලි කරගන්න අපි පැහැදිලි කරපු සූත්‍ර දේශනාවල තිබෙනවා ඔබට පළමුව අපි ගැඹුරින් විග්‍රහ කළා බුදුන් වහන්සේ වදාළ ත්‍රිලක්ෂණය කියන එක. ත්‍රිලක්ෂණය අපි විග්‍රහ කළේ පංච උපාදානස්කන්ධය තුළ නෙවෙයිද? අනතුරු අපි චතුස්සත්ත්‍ය විග්‍රහ කළා. ඒ චතුස්සත්ත්‍ය විග්‍රහ කිරීමේදී දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව අරමුණින් අරමුණට කරන්න ඕන දෙයක් වශයෙන් පංච උපාදානස්කන්ධය තුළ නෙවෙයිද විග්‍රහ කළේ? අනතුරු පටිච්චසමුප්පාදය විග්‍රහ කළා. පටිච්චසම්පාදේ කර්ම රැස් වෙන්නත් වර්තමාන ස්කන්ධ පංචකය තුළ අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳ වර්ණානාගතයට තැබීම නැමැති මේ අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳ අනාගතයට නොතබා අවසන් කිරීම සඳහා පටිසෝතගාමි ප්‍රතිපදාවක් ස්කන්ධ පංචක තුළ බුදුන් වහන්සේ නිර්දේශ කර වදාළ බව අප ඔබට පටිච්චසම්පාදයේ Nirodhe දකින්න හැටි ස්කන්ධ පංචක තුළ පැහැදිලි කළා. එතකොට මේ තථාගතයන් වහන්සේගේ මූලික ඉගැන්වීම් මන්නාව ත්‍රිලක්ෂණය චතුස්සත්‍ය පටිච්චසම්පාද වැනි දේවල් දේශනා කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් මිදීම පදනම් කොටගෙන නම් සතර සතිපට්ඨානයත් විග්‍රහ වෙන්නේ ඇත්තේ ඥායස්ස අධිගාමාය නිබ්බානස්ස සත්‍චික්‍රියාය සඳහා පංච උපාදානස්කන්ධය මුල් කොටගෙන වෙන හැකිද එතකොට පංච උපාදානස්කන්ධේ කාය කියන්නේ ශරීරයද පංච උපාදානස්කන්ධය හටගන්නේ ස්කන්ධ හටගත්ම දිරත්ම මැරෙත්ම මොහොතක් පාසාම ඔබද උපදින්නේ දිරන්නේ මැරෙන්නේ කියන න්‍යාය ගත්තොත් එහෙම ඒක හටගන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හටගන්නා වූ අරමුණු වල මුලා වීම තුළ අපි තණ්හාවට බැඳෙනවා එතකොට රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා බවට පත් වෙනවා. එතකොට ඒක දන්නේ නැති තාක්කල් ඒ තණ්හාව වැඩෙන වැරුණාම ඒ තණ්හාව ශේ වෙන්නේ නැහැ නේද? දැන් ඒ තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති තණ්හාව ශය කිරීමයි සියලු දුක්කින් මිදෙන මාවත කියලා තථාගතයන් වහන්සේ වදාලා නම් එතකොට මේ කය අනුව ගිය සිහිය කියන එක අපට කාය අනුව යන සිහිය බවට පත් කරගන්න පුළුවන් නම් බලන්න වරදීද කියලා කාය කියන්නේ මෙතන සිරුර නෙවෙයි එතකොට රූප කාය ශබ්ද රූපකාය, ගන්ධ රූපකාය, රස රූපකාය, පොට්ටබ්බ රූපකාය. අපිට කාය ධම්ම රූපකාය හයක් තියෙනවා රූප. මේ හයෙන් එකක් අනුවනේ අපි ජීවත් වෙන්නේ. එතකොට ඒ ඒ අරමුණ අනුව බලන්න පුළුවන් නම් අපට ඒ රූපයේ මුලා නොවීම තුළ රූප තණ්හාවෙන් මිදෙන්න බැරිද? ශබ්දේ මුලාවේ නොවීම මිදෙන්න බැරිද? ශබ්දය අනුව ගන්ධේ මුලා වෙන පුරුද්දට ඒ බැලීමෙන් ඒ මිදෙන්න බැරිද? දැන් මේක ගලපලා බලන්න ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පෙන්වන්නේ මොකක්ද? ඇස කන නාසය දිව කය කියන දොරවල් හයම අරගෙන අරගෙන අරමුණු හම්බ වෙනකොට ඒවා සංකතං ඕලාරිකම් පටිච්චසම්පුත්තන් නම් වශයෙන් දැකලා ඒකේ ඇලෙන ගැටෙන ස්වභාවය වෙනකොට උපේක්ෂා විදර්ශනා උපේක්ෂාවට යන්න කියලා. ඒ කියන්නේ ඇලෙන හෝ ගැටෙන ස්වභාවයට වෙන්නේ නැතුව මධ්‍යස්ථ බවට අතීතයට අහල් වෙන්නේ නැතුව ඉන්න කියන එක. එහෙම නෙවෙයිද එතකොට මේ උපේක්ෂා සහගත බවට පත්වීමට රූප තණ්හාවෙන් රූපේ අරමුණ වෙන වෙලාවට ඉන්න අතමෙදීම සඳහා භාවිතා කරන්න ඕන කාරණාව. කොහොමද මේක වැඩුණේ කියලා කල්පනා කරන්න. රූපේදී රූප ආරම්මණය රස විඳිනකොට ඒ රූප ආරම්මණයේ රූපේ මම වෙනවා. මම රූපේ රූපය තුල මායත මා රූපේ මා තුල රූපේ. අත කියන්නේ ශරීරය තුල කියන එක නෙමෙයි. රූප ආරම්මණය එන දේ මම වෙනවා. රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියලා කියනවා. ඒකට එන දේවල් මම කොට ගත්තාම පංච උපාදානස්කන්ධ වෙනවායි කියලා දේශනා කරලක් තිබෙනවා. එතකොට ඒකට එන දේ කියන එකේ තේරුම ඇසට, කනට, නාසයට, දිවට, කයට හැම දෙයකම එන දේනේ. ඒ මොහොතට එන දේ. ඒ මොහොතට එන දේ මමත්වයෙන් ගැනීම ප්‍රමාදයයි. අනේ ප්‍රමාද වූ පුද්ගලයාට ප්‍රමාද විහාරී කියලා කියනවා බුදු පියාණන් වහන්සේ හැම විටම අගේ කොට සලකනු ලබන අප්‍රමාද විහාරී. ඒ විහාරී කියන්නේ වාසරය කරන. එහෙනම් ඇසේදී නම් රූපයට මුලා නොවෙන්නට සතිමත් වෙන්න වෙනවා. කනේදී නම් ශබ්දයට මුලා නොවෙන්නට සතිමත් වෙන්නට වෙනවා. නාසයේදී නම් ගන්ධයට මුලා නොවෙන්නට සතිමත් වෙන්නට වෙනවා. මුලා වුණොත් මේ දොරවල් පහ නිසාම හේතු ඉතුරු වෙනවා. එතකොට ආපහු ආයෙත් වෙන්නේ අගුප්ත ద్వාර. ඉන්ද්‍රියසු අගුප්ත ద్వාර. ඒවා වැහුන්නේ නැහැ, ඒවට අහු උනායි කියන එක. දැන් මෙතන ගුප්ත ద్వාර කියන එකේ තේරුම වහගෙන ඉන්න කියන එක නෙමෙයි. අර ඉඳුරන්ට අහුවෙන්නේ නැතුව ඒ බාහිරෙන් හම් වෙන කාරණාවේදී Tamanගේ මතයට ඉඩ දෙන්නේ නැතිව ඒවට අසු නොවි සිටින්නට ඒ මොහොතේ පාවිච්චි කරන්න වෙනවා සිහිය. කුමක්ද සිහිය? මතක තබා ගන්න වෙනවා. මේ රූප ආරම්මණයේදී රූපයට එන දේ රූපේ මම මගේ මගේ ආත්ම වෙනවා. ශබ්දයේදී ශබ්දේ මගේ මම මගේ ආත්ම වෙනවා. මෙන්න මේ විදිහට මේ ප්‍රමාදයේදී මේ ආරම්මණය මගේ මම මගේ ආත්ම සංකල්පෙන් ගණමින් තමයි සත්වයා මේ ගමන ඇවිත් තිබෙන්නේ. එහෙනම් ඔවුන් හැමදිනාටම ඉන්ද්‍රියසු අගුප්ත ධාරය අරුණාම ඉන්ද්‍රයන්ගේ গুপ্ত ධාරයට එන්න බැරි වෙලා තිබෙනවා. දැන් අර වක්කලිට වදාළ ධර්මයේ දකීද බුදුන් දකීදී කීවි පෙන්වන්නේ මේ රූප වේදනා සංඥා සංකාර පහට එන දේවල්ම මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන වශයෙන් දකින්න කියන එක. නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දත්තබ්බං. එතකොට ඒ ඒකම නෙවෙයිද සතිපට්ඨානෙ වෙන්න ඕන. එතකොට එහෙමනම් අපිට මෙතන මෙන්න මේ පුද්ගලයෙක් වශයෙන් අරගෙන කය කියන්නේ ශරීරය වශයෙන් සලකලා ශරීරයේ පවත්තන ඉරියව්වලදී ඒ ඉරියව් අනුව නැවත සිහියක් වදන්න ගත්තාම අපි කොහෙද යන්නේ? අත දිගාරිනකොට චේතනාව පහළ වෙලා දිගෑරෙනවා. අකුලනකොට ඇකිලෙනවා. ඉතින් ඕක ආයේ දිගාරිනවා දිගාරිනවා කියලා කියන්න තව විතක්ක ਵਿਚාරයක් ගන්න වෙනවා. අකුලනවා අකුලනවා කියන්න තවත් විතක්ක ਵਿਚාරයක් ගන්න වෙනවා. ඒක ගැඹුරු දහම් අවබෝධයකින් තොරව මේ සමාජයේ භාවිතා කළා වූ නිෂ්ඵල ක්‍රමයක් වශයෙන් තමයි අපට නම් තේරෙන්නේ. ඉතින් ඒ නිසා මේ මේ කතා කරන මේ සූත්‍රයේදී මේ කායानुපස්සී කියන කාරණේදී පෙන්වන්නේ කායාණු විතරයි. ඒ නිසා මම ඒක විතරක් කතා කරන්නේ. එතකොට අපට එහෙමනම් මේ දොරවල් 6ටම උපදින දේවල් කාය. ඒ කාය හයේදී තමයි රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියන තණ්හා හය ඉපදිලා හේතු වශයෙන් භව වෙන්නේ නැත්නම් පැවැත්මට සංයෝජන බවට පත් වෙන්නේ. ඒ සංයෝජෙන් මිදීම සඳහාම නම් මේ දොරවල් හයේම තමින් ආව අරමුණු සම්බන්ධයෙන් ඒ කාය ඒ රූපකාය, ඒ ශබ්ද රූපකාය, ගන්ධකාය මම මගේ මගේ ආත්ම වශයෙන් ගැනීම සතිපට්ඨානයේද කායानुපස්සනාව වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒවා මමත්වේ නොගැනීම තුලින් නොවේද අල්ලා නොගැනීම තුලින් නෙවේද රූප තණ්හාව රූපේදී ශබ්ද තණ්හාව ශබ්දේදී ගන්ධ තණ්හාව ගන්ධේදී දුර වෙනවා ඇත්තේ. එතකොට දොරවල් හයෙන් නම් තණ්හාවක් හටගන්නේ දොරවල් හයෙන්ම තණ්හාය දුරු කරන්න ඕන නම් ඒ දුරු කරන්න ඕන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට අනුව ගත්තාමත් ඒ අරමුණ වලට මුහුණ දීලා එන්න ඇරලා යලිත් උපදින්නට හේතුවක් ඉදිරියට නොතබා අවසන් කිරීම තුලින් නෙවෙයිද? අනුපස්සී විහෙරති කියන එකේ තේරුමත් නැවත නැවත බලමින් වාසය කරන්න කියන එක. එක වතාවක් බලන්න කියන එක නෙමෙයි. කය කියන්නේ ශරීරයම නම් නැවත බලන්න දෙයක් නැහැ. නමුත් අරමුණු කියන එක මොහොතක් මොහොතක් පාසා ඇති වෙන නැති බැවින් අරමුණෙන් අරමුණට. බලමු අපි ස්වභාවික නිදහසේ ඉන්නකොට ඇසෙන් නම් රූපයෙන් බලනවා. අපේ අවධානය යොමු වෙනවා නම් ඊට පස්සේ කනට ශබ්දය කෙරෙහි අපේ අවධානය යොමු වෙනවා නම් අපි ඊට පස්සේ ඒ ශබ්දය අනුව බලනවා. ඒ ශබ්ද රූප කායනේ. අනතුරු අපේ අවධානය ගන්ධයකට යොමු වෙනවා නම් ඒ ගන්ධය අනුව බලනවා. අනතුරු අපි හිත මනෝද්වාරයට යොමු වෙනවා නම් මනෝද්වාරය අනුව බලනවා. දොරවල් 6න් අපට බලන්න තියෙන්නේ මේ කායේ නෙවෙයිද? රූප කායේ, ශබ්ද කායේ, ගන්ධ කායේ, රස කායේ, පොට්ටබ්බ කායේ නෙවෙයිද? මොකක්ද ඒකේ ප්‍රමාදය? රූපේ මමේ මම රූපේ රූපය තුල මායත මාතල රූපය. ඒක රූපය ආත්මකට ගැනීම. මම වගේ මගේ ආත්මකට ගැනීම තුළ නිත්‍ය සුඛාත්ම. ඒ තමයි ප්‍රමාදය. දැන් මේ ප්‍රමාදයෙන් තමා සසර ඇවිදින්නේ මේකෙන් ගැලවෙන්න එහෙමනම් මේ අරමුණු 6 සයවිද අරමුණු අනුව බලන එක නෙවෙයිද මේ පැහැදිලි කරන කාරණේ කියලා කල්පනා කරන්න. අත්හදා බලන්න අපි ඔපිය පිළිගන්නේ නැතුව. එතකොට අපට කිසිම ගැටලුවක් නැතුව ඒ ඒ තණ්හාවේදී පරණ තණ්හාව අපේ හිතට ඒ තණ්හාව ෂය කරන්නට එතනදී සතිමත් වෙන්න වෙන්නේ මගේ මම මගේ ආත්මකට ගන්න නෙවෙයි අල්ලා ගන්නට නෙවෙයි අල්ලා නොගන්නට ඒකට කියනවා අනාත්ම දර්ශනය කියලා ඒකට කියනවා නේතං මම නේතෝ හමස්මං මේසෝ අත්තා කියලා අනිත් කිසිදු සූත්‍රයක් සමග ගැටෙන්නේ නැහැ නේද එහෙම කරුණු පැහැදිලි කරන්න ගියාපුවාම මේකත් ඔබට කල්පනා කරන්න පුළුවන් නේද එබැවින් මා හිතන්නේ මේ සම්ප්‍රදායනුකූලා ගමන් මගේදී මේ කායानुපස්සනා කියන වචනේ කාය කියන්නේ කය නැවත නැවත ඉරියව් මාරු කරන බලන එක මං හිතන්නේ ආරි සත්‍යයට අදාළ දෙයක් නෙමෙයි සම්මුති සත්‍යයට අදාළ දෙයක් කියලා. ඒ ස්කන්ධ පංචකේ මූලික කොටකට විග්‍රහ වෙන්නේ නැහැ. බලන්න ඔබට මේ සතිපට්ඨාන සූත්‍රවල නැත්නම් මාතක්කලේ පටිච්චසම්පාද සූත්‍රවල ඔය මේ කාය කියන පදේ එහෙම තියෙනවා. එතකොට එහෙමනම් වේදනාවක් කායක් නම් සංඥාවක් කායක් නම් සංකාරත් කායක් නම් ඒවා කය නෙමෙයි ස්කන්ධ. එහෙනම් රූපත් කාය. එතකොට ඒකත් ස්කන්ධයනේ. එතකොට ස්කන්ධ පංචකයේ හම්බ වෙන්නා වූ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම නම් වූ ආරම්මණයන් අනාත්ම වශයෙන් බලන එක. තුල තණ්හාව ශේෂ වෙන එක වෙනුවට තණ්හාව ශේෂ වෙන ප්‍රතිපදාවට යන්න පාරවල් නැද්ද ඔබට? එතකොට ඒ කායानुපස්සනාව සමතයක් වෙනකොට විදර්ශනාව වෙන්නේ නැද්ද? මම කීවට පිළිගන්නේ නැතුව හොඳින් කල්පනා කරන්න ඕන. හොඳින් කල්පනා කරන්න ඕන. ඉතින් මේ தත්වයන් විග්‍රහ කරන්න තමයි මම මේ කායනුපස්සී කියන සූත්‍රය අරගත්තේ. අර කියන මේ කම්මාරාමතං, බස්සාරාමතං, නිද්දාරාමතං, ඝනසංගාරිකාරාමතං, ඉන්ද්‍රියසු අගුත්තද්වාරං, භෝජනේන අමතඤ්ඤතං කියන මේ හැම එකක්ම සතිමත් නැති ගති ලක්ෂණයක්. ඒවට ඕන විදිහට ඉඩ දීලා. එහෙනම් මේවායින් අපේ ප්‍රමාදේ සිද්ධ වෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක නොවෙන්නට අවශ්‍යයි. මේ කාරණාව තේරුම් ගැනීම තුළින් සතිමත් වීම තුළ අපින් එකට නිදහස් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. එබැවින් මේ බුදු සමයෙන් පෙන්වන සිහිය කියන එක කර්මක්ෂය කිරීම පැත්තට උමෙන්ට වෙනවා. එහෙම නැතුව නිකම්ම ඉරියව්වක් සමග පවත්තන සිහියකින් සිදුවෙනා වූ ගැඹුරක් නැහැ. එන්න මේක තේරුම් ගැනීම තුළින් අප මේ කය අනුව බැලීම කියන වචනේ ශරීරය අනුව බලන්නේ නැතුව පංචද්වාරිකෝ මනෝද්වාරික ආරම්මණයේ අනාත්මය අනුවෙන් බලන්න ගත්තාම සමහරට ඒක කායනුපස්සනා විදර්ශනා වෙන්න බැරි කමක් නැහැ. එවිට මේ කායනුපස්සේ සූත්‍රයේ කියන කාරණේට යන්න පුළුවන් වෙනවා. එසේ කර ගැනීමට අවශ්‍ය කරන්නා වූ ප්‍රඥාය සපාදා ගැනීමට ඔබ හැම දිනාට මෙම ධර්මානුශාසනාව උපයෝගී වා හේතු ආසනාව වේවා කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් අපි ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද ධර්මානුශාසනාව සඳහා අනුග්‍රහක දායකත්වය ලබා තිබෙනා වූ පින්නතුන්ගේ අරමුණු සපුරා දෙන්නට අපි මේ මොහොතේ සූදානම් වෙනවා. ඒ අනුව පේරාදෙණිය පොල්ගහමුල තඹපන්ණි ආයතනයේ සේවය කරන ගුරු ශිෂ්‍ය